දෛය අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවැනි දවසටත් අපි රැස්ුනේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකටයි මම ඊයේ සුළු ඇඳිනීමක් කරපු නිසා ආරම්භයේදී ඇඳිනීමක් කරන්න යන්නේ අපි සතිವಾರයේ ආරම්භ කරනවා ලිඛිත ප්‍රශ්නවලින් ඉඳ තියෙන විදිහට අපි බලමු සභාවෙන් මතුවෙන ප්‍රශ්න ප්‍රකාශන වලට සාදර වෙන්න පස්සේ අපි ඉල්ලා හිටමු ලිඛිත පස්ස සභාගත කරන විදියට. හේරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 17ක් තියෙනවා. වැඩි දීර්ඝ නැති ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වක ඉදිරිපත් කරමි. අවුරුදු කීපයක පටන් මම ආනාපාන සති භාවනාව කරමි. මාගේ මූලික කමඨහන එයයි. දැනට මම මට එකඟ සිතින් භාවනාවේ යෙදීමට මම එකඟ සිතින් භාවනාවේ යෙදීමට උත්සාහ කරමි. ශරීරයේ රිදීම් වෙනස් වීම ආවත් නැවත මූලික කමටහන નિરાයාසයෙන්ම යයි. මා ආනාපාන සති භාවනාවේ යෙදෙන විට හුස්ම රැල්ල සමහර විට අසු නොවේ. නමුත් එවැනි ක්‍රියාවලිය සටහන් සහිතව යයි. එයම් එවැනි ක්‍රියාවලිය ක්‍රියාවලිය සටහන් සහිතව යයි. එහෙමයි එය මට කොයි විදියද කියා කීමට නොහැකි. උඩට යන ඒ ස්වභාවය නැවත පහතට එන්නට ටික වේලාවක් ගත වෙයි. ඒ අතරතුර සිතුවිලිත් නොයන අවස්ථා ඇත. ගරු ස්වාමින් වහන්සේ මට උපදේශයක් දෙනසේක්වා. ඔබ වහන්සේට රත්නත්තරේ අනන්ත ගුණ බලෙන් දීර්ඝායුෂ ලැබී නිවන් සුවයත්ති. නිවන් සුවයම ලැබේවා. ඒකේ ලියපෙකන කැමැතිද කියවන්න තමා විසින් කියවනවා නම් මම හිතන්නේ පිළිසිතු වෙයි කියලා. මොකද මේ මෙයාට එක්ක සිංහල තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ලියපෙකන හොඳට ලියලා නැහැ. කවුද අත උසන්න කැමති ලියපෙක කරන්න. එහෙම නැත්නම් අපි ඒක පිටිපසටම තියලා ඊගා ප්‍රශ්නට යන්න. කැමති නම් අත උසලා ඉදිරියපත් වෙන්න. සිංහල අඩුයි ස්වාමීන් වහන්සේ. සිංහල අඩුයි එතන. හරි හරි ඒක පස්සේ බලමු අපි ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මේ පූජනීය ස්ථානයට ආධුනිකයෙක් මේ. එහෙත් වෙනස් ස්ථානවල බන්න භාවනා කර ඇත්تمي සක්මන් භාවනාව මුල් දිනේදී පත්‍රිකාවේ සඳහන් කර ඇති පරිදිම භාවනාව ආරම්භ කර ඔසවනවා ගෙනියනවා තබනවා යයි සිතමින් පාද තැබුවෙමි අන් අයගේ රූප හා අවට ශබ්ද හමු වේ සිත පිටතට ගියා නැවත නැවත එම එම එන් සටහන් සිත් ගියායයි සිතමි. නැවත සක්මන් භාවනාව ආරම්භ කළෙමි. උරහිස්වල වේදනාව ඇති විය. එය එය මළුව ඔළුව බිමට යොමන ප්‍රමාණය ළඟ වැඩි බැවින් සිදුවෙනවාද කියා තරමක් දුර බලා සක්මන සිදු කෙරෙමි. එවිට වේදනාව අඩු විය. පාදවල බත් කෙන්ඩාවල වේදනාව දැනුණද ඊට වඩා පාදයේ තබන ගැන සිත යොමු කළෙමි. චලන ගැන සිත යොමු කෙලිමි. එවිට එයද නොදිනී යයි. අද උදේ සිට ඔසවන ගෙනියන තබන පාදයේ මුල මැද අග හොඳින් නිරීක්ෂණය කළෙමි. කෙනෙක් ඇවිදින විට දක්වන ස්ලෝ මෝෂන් එකක් මෙන් එම අවස්ථා මට දැනුනි. පාදයේ එසවෙන හැටි ගෙනියන විට පාදයේ උකුල දන හිස වලලු කර නැවෙන හැටි පාදයේ පොළොව ස්පර්ශ කරන තැන් මනාව පෙනුනි. මෙම ක්‍රමය නිවැරදිද? පර්යංක භාවනාව. මුල් දවසේ ආශ්වාසය සිදුවන අවස්ථාවේ ආශ්වාසය යයි මෙනෙහි කළෙමි. එසේම ප්‍රශ්වාසයද මෙනෙහි කළෙමි. එහෙත් මටත් නොදිනීම සිත වෙනත් අයහා කරන කරන අවස්ථා මවා පෙන්වයි. ඒත් වෙනත් අය සමග කරන කරන අවස්ථා මවා පෙන්වයි. එය තේරුම්ගත් මා නැවත මූල කර්මස්ථානයේ මෙනෙහි කරන විට නින්දට වැටුනි. ගැස්සී ඇහැරුණු මා මහත් ආයාසයෙන් භාවනාව පටන්ගත් විට දන්නේ හිස්වල වේදනා කම්මුලේ සතෙක් යනවා මෙන් දේවල් දැනුනි. එවිට සිත වැඩියෙන් යොමු කළෙමි. එහෙත් ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාවෙන් පසු කළ යුතු දේ මනාව වැටහුණි. සවස පරියංක භාවනාවේදී පෙරසේ දැනුණු වේදනා සතුන්ගේ දැඟලීම් වලට සිත යොමු නොකොට මූල කර්මස්ථානයේ සිත යොමු කළෙමි. එවිට නිදිමත ආවේම නැත. වේදනා පෙරසේ නොදැනුනි. මූල කර්මස්ථානයේ මෙනෙහි කරමින් සිටියේද මා සමාධිගත නොවිය. මෙසේ දිගටම භාවනාව කිරීම සුදුසුද? තෙරුවන් සරණයි. මුති සක්මන පිළිබඳව කියනකොට කියන්න තියෙන අර වගේ එක එක තැන්වල තියෙන කම්පන චංචල දැනෙමි. කටයුතු කරනකොට යගේ වෙනස දකිමින් සක්මන් කළ හැකි සතියෙන් සක්මන් කළ හැකි පියවර ගන්න වැඩි වෙනවනම් භාවනා දියුණුවක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා බලන්න යම් වෙලාවක හිත ගියාද වම දකුණට ඒ ගිය බව දැනගන්න වම මෙහෙමයි දකුණු මෙහෙමයි බත් කැන්න මෙහෙමයි, ධනිය මෙහෙමයි කියලා වැටහෙනවනම් අපි ඒක සතිය ලකුණක් විදිහට අරගෙන ඊට පස්සේ ඒක සතිය කොච්චර වෙලාවක් පවත්වන්න පුළුවන්ද අන්නේ පවතින වෙලාවේ කො පියවර ගන්න, තප්පර ගන්න, විනාඩි ගන්න වැඩි වෙනවනම් හොඳයි කියලා කියන්න පුළුවන්. දෙවෙනි එකේදීත් ඒ වගේ බාහිර කුඹි දුවනවා වගේ දේවල් එද්දී තමයි මූල කර්මස්ථානය පෙරටු කරගෙන යනකොට මේ සමාධියක් හෝ දේවල් හොයන්නේ නැතුව සතිය වැඩිවීමක් තියනවාද කියලා දන්නවනම් එහෙනම් ඉතින් භාවනායි දියුණුවා. එතකොට මගේ හිත සමාධි උනේ නැහැ. මට දිබ්බ චක්කු පහළ උනේ නැහැ. මට දිබ්බ සෝත පහළ උනේ නැහැ කියලා කියන්න ගියොත් අර භාවනාවේ තරල ගතිය නැති වෙනවා. බයන මේ විදිහට දිගට වෙනදට වඩා වැඩි හුස්ම රැලි ගාණක් මූණට මූණ දාලාගෙන යන්න පුළුවන් නම් ඒකේ අනවශ්‍ය දේවල් අපේක්ෂා කරන්න එපා. ඒ අපේක්ෂාවම කීරි කලයකට ගොම කඳුලක් දැම්මා වගේ. සතිය තියෙන බව දන්නවනම් ඊටු ටික ලැබෙයි. ඒ අනුව තමන්ම තීන්දුව කරගන්න මේක භාවනාවේ දිනුවක් කියලා දාන්නත් එපා. ඔය භාවනා කියන වචනේ පුළුවන් නම් පාරිභාෂික શબ્ද වලින් කොතෙන් අයින් කරලා සතිය දිනුවක්ද කියලා විතරක් බලන්න. හරිම අමාරුයි ඒක. භාවනා කියන වචනේ පාවිච්චි කෙරුවොත් ඔය දිව්‍යන් වහන්සේ වගේ වචනයක්. ආදරේ වගේ වචනයක් කෙල්ලෝරක් කරන්න බෑ. සතිය කියලා විතරක් දාන්න. හරියට එතකොට මෝල් ගහෙන් යනවා වගේ කිරි ගහට හරියටම වදිනවා. ඒ නිසා ওই දෙකේම සතියේ දිනුවක් තියෙනවා නම් අපි දිනු වුණා කියලා බලනවා. ඒකේ ලීප් එක්කනටම බාර දීලා අපි යනවා ඊගා ප්‍රශ්නට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ඊයේ ප්‍රශ්න සාකච්ඡාව වැඩසටහනේදී බංගහේ සිට මාස දෙකහමාරක් තුල ලැබූ අත්දැකීම් විස්තර කෙලිමි. මා දැන් භාවනා කරන විට පිම්බීම් හැකිලීම් මුලින් විනාඩි කිහිපයක් කීපයක් තිබී එකවර සමාධිමත් වී පරියංක කාලයේ අවසන් වනතුරු සමාධිමත්ව සිටී. වේදනා දැන් නැත. ටික වේලාවක් ආලෝක ගුලි ඇති වෙමින් නැති වෙමින් දකිමි. එහෙත් සිතුලි කීපයක් එයි. මම ඒවා මම නොවේ මාගේ නොවේ මාගේ ආත්මය නොවේ යයි මෙනෙහි කරමි. මා පත් වී ඇති தત્ත්වය පිළිබඳවත් ඉදිරියේ පිළිබඳවත් පැහැදිලි කර දීමත් කිරදීමක් කර දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන අතර ගෞතම බුද්ධ රාජ්‍යය තුලදීම නිවනින්ම සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේ විදිහට දිගට බාධාවක් නැතුව කරගෙන යන්න පුළුවන් නම් මේ ලැබිච්ච අවස්ථාව හරියට ගොඩගොවිතැන් කරන මිනිස්සෙක් වැස්ස වෙලාවේ වහවහ කොඹරහ ගන්නවා වගේ වැඩේ කරගෙන යන්න. හැබැයි ඔය ලියලා තියෙන විදිහට මේ සමාධි වගේ දේවල් පාවිච්චි කරන්නේ නැත්නම් හිත ගියා කියන එක එච්චරම මහ ලොකු දෙයක් නෙවෙයි සතිය දිකට පවතිනවා කියන එක බලන්න. මේ භාවනා කරනකොට මගේ හිත සමාධියකට ගියයි කියලා ඉක්මන් වෙන්න එපා මේ වගේ වචන පාවිච්චි කරන්න. සමහර ලාට ඒක මොකද්ද කියන්න දන්නේ නැහැ. නමුත් මං සාදර වෙනවා. ඉල්ලා හිටිනවා. සතිය පැත්තේ ප්‍රශ්න දිහා බලන්න. සමාධිය පැත්තෙන් බලන්නත් එපා ප්‍රඥාව පැත්තෙන් බලන්නත් එපා. බලපු ගමන් ඔය අපි යන පාරෙන් පිටපයින්. මේ වැඩේට දැනට පේන බාධාවක් නැත්නම් මේ අහුවෙච්ච අවස්ථාවේ අසීකන් සීකන් කියලා තමන්ගේ කුඹුරු කර වැඩ කර ගන්න ගොඩගොවියෙක් වගේ මේ කටයුතු දිගට කරගෙන යන එක තමයි දෙන්න තියෙන උපදේශය. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වඩන විට මට පෙනෙනවා දෙපසින් වලාකුළු දෙකක් මෙන් දිස්වී මැද ආලෝක ධාරාවක් පැමිණ එය ක්‍රමයෙන් කුඩා වී දිස්වේ. එදෙස බලා සිටින විට නැවත නැවත දිස්වේ. එහෙත් මම ආනාපාන භාවනාවට භාවනාව වඩමින් සිටිමි. ක්‍රමයෙන් එය නැති වී යයි. මේ ගැන වටහා දෙනෙමින් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලමි. මේ භවයේම ගරු ස්වාමින් වහන්සේට නිවන් සුව අත් වේවා. මම ආදුනික ශ්‍රාවිකාවකි. ඔය එතකොට ආනාපානේ නැතිවීම තමයි පේන්නේ ඇබැග්ගයක්, පයලිස්සා වැටීමක්, බොරුවල්ක වැටීමක් වගේද? නැත්නම් කෙලස් ගෙවෙනවා, මගේ කරදර අඩු වෙනවා, භාවනා දියුණු වෙනවා, ප්‍රතිපදාව ඉදිරියට යනවද කියන අන්න ඒ මතේ ඒ ඒ තමන්ගේ හිතේ එක දකින්න හැටි පිළිබඳව මට දැනගන්න ඕන උත්තරයක් දෙන්න. මේ ආනාපාන නොපෙනී යාම ඇබැග්ගයක්ද නැත්නම් ආනාපානේ මේ දැක දැක නොදැනී යාම භාවනා දියුණුවක්ද කියලා යා ලියනවනම් ලේසි. කැමැතිද එළිය පෙක්කන අත උසන්. අත උස්සගෙන ඉන්න ඕනේ ඉතින් අත ආ ඉන්නවා. භාවනාව කරගෙන යමේදී ස්වාමීන් වහන්සේ මට දැනෙන්නේ මේ ආලෝක ධාරාවක් දෙපැත්තෙන් වලාකුළු දෙකක් වගේ ඇවිල්ලා මැදින් ආලෝක ධාරාවක් දිස් වෙනවා. ඒක ක්‍රමක්‍රමයෙන් ඈතට විහිදිලා යනවා. නැවතත් මේ ආනාපාන සති වඩන විට ඒ නැවත පෙනී යනවා. ඒක නෙමෙයි මං අහන්නේ මේක ලියලා තියෙනවා. එහෙම එනකොට ආනාපානෙ ගෙවි යෑමක් සිද්ධ වෙනවායි කියලා. එහෙමද ලියලා තියෙන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය ගෙවි යෑම Tamanට පේන්නේ වාසියක් විදිහටද නැත්නම් අකරතැබ්බයක් අනතුරක් එහෙම නැත්නම් අරියාදුවක් විදිහටද? වාසියක් වගේ ස්වාමීන් වහන්සේ. ඔය එහෙමනම් දිගටම ගෙවිලා කුඩ වෙලාවක් ඒකේ ඉඳ කුමක් කළ යුතුද? ඒ දේ තමයි කරන්න ඕනේ. Tamanට හම්බ වෙච්චි මේ තදබදේ අයින් වෙලා පහසු තැනකට ගියා නම් අපිට ඒක හුඟක් වෙලා විවේක වෙන්න දෙන්න. පුළුවන් තරම් එකට යන්න අරින්න ඒ සඳහා කල යුතු දේ තමයි සාමාන්‍ය බුද්ධියෙන් කල්පනා කරලා ඒකට අනුග්‍රහ කරන එක තමයි කරන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර කරමි. මම මෙම ආරණ්‍යයට භාවනාව සඳහා පැමිණියේ ප්‍රථම වතාවටයි. එක ආනාපාන සති භාවනාවේදී ආශ්වාසය ඇතුළු වන විට ආශ්වාසයයි මෙනෙහි කලිමි. දෙක ප්‍රශ්වාසයද මෙනෙහි කලිමි. තුන ආශ්වාසය හා ප්‍රශ්වාසය බොහෝ විට වම් නාස්පුඩුවෙන් සිදුවිය. ඉන්ද හිට දකුණු නාස්පුඩුවෙන්ද සිදුවිය. හතර හුස්ම දෙස අවධානයෙන් සිහියෙන් බලා සිටින විට ආශ්වාසය හැම විටම ප්‍රශ්වාසයට වඩා අධික විය. පහ මුලින් මිනිත්තු 3ක් පමණ කාලයක් මූල කර්මස්ථානයේ අඩන් නිරීක්ෂණය කළ හැකි විය. ඉන්පසු ආශ්වාස ප්‍රශ්වාසය තුනි වී යනු දැනේ. 6 හොඳින් ආශ්වාසය ආශ්වාස ප්‍රශ්වාසයේ වාතය ගැටෙන තැන අඳුනා ගන්නා තෙක් භාවනාව පටන් ගත්තේ නැත. හිත වෙනතකට යොමු වන අවස්ථාවද විය. මේ වෙනත් අරමුණු. අතේ දකුණු අතේ වේදනාවක් විය. වේදනා දෙකක් යයි සිතුවෙමි. සමහර විට සම්පූර්ණ කකුල් දෙකේම වේදනාවක් නොව අපහසුතාවයක් මතුවී වරින් වර මූල කර්මස්ථානයට බාධා කරයි. නමුත් උත්සාහයෙන් මූල කර්මස්ථානයට යොමු වෙමි. බොහෝ විට එවන් අවස්ථාවලදී සක්මන් භාවනාවට යමි. ශාරීරියේ විදුලි වේග වෙව්ලීම් කැසීම් කටුවෙන්න ගතිය ඉඳහිට මතුවේ. සම්පූර්ණ ශරීරය ගැස්සී යයි. යලි මූල අරමුණට යම් යමි. සමාධියටද පැමිණේ. මුලින් බාහිර සිතුළු වේගෙන් පැමිණී නැති වී යයි. ඉන්පසු බොහෝ වේලා කිසිම සිතුවිල්ලක් පැමිණෙන්නේ නැත. සමාධි ගතියක් දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ අවස්ථාවල මා කළ යුත්තේ කුමක්ද ඉදිරියට යන්නේ කෙසේද සක්මන් භාවනාව ඔකේ ඔක හත්වෙනි කාරණාව කියවන්න බෑ ආයසර හිත වෙනතකට යොමු වන අවස්ථාද විය වෙනත් අරමුණු ඒක තමයි වෙනත් අරමුණු කියන්නේ ඉස්සලා හත්වෙනි පොයින්ට් එක මොකද්ද කියන්නේ හත්වෙනි කාරණාව. හොඳින් ආශ්වාස ප්‍රශ්වාස වාතය ගැටෙන තැන හඳුනාගත් ගන්නාතෙක් භාවනාව පටන් ගන්නේ නැත. අන්න ඒක තේරෙන්නේ නැහැ. අර ගිය ගල්ම එතනින් කැඩලා යනවා. අහගෙන ඉන්න එක නතර අනතුරකටපත් වෙනවා. ඉතිසලා කියන මං ආස්වාද මෙනේ කරා ප්‍රසවාස මෙනේ කරා ආස්වාද ප්‍රසවාස මෙච්චර කාල ගියයි කියලා. හත්වෙනි කාරණාවක් කියනවා මං ආස්වාද ප්‍රසවාස හොඳට ගැටන තාක්කල් මම භාවනාව පටන් ගත්තේ නැහැ කියලා. දැන් මේ හත්වෙනි කාරණාවදී කියන්නේ. ඒ නිසා ඒ කෙනාගෙන් අපිට ඉතින් කට උතරක් බලාපොරොත්තු වෙනවා මොකද්ද මේකෙන් අදහස් කරන්න කියලා. ඒ කාරණාව අපි ආයතරයක් කියවන ඒකට අදාළව කතා කරන්න කියවන්න හත් වෙනි කාරණාව. හොඳින් ආස 6 වෙනුවට ලියන්න ඕන එක තමයි. ඔය පොඩ්ඩක් මේක අහගන්නකෝ. හොඳින් ආශ්වාස ප්‍රශ්වාසයේ වාතය ගැටෙන තැන අඳුනා ගන්නාත් එක් භාවනාව පටන් ගන්නේ නැත. ආන්න ඒක මොකක්ද එකකින් අදහස් කරන්නේ? ස්වාමීන් වහන්සේ ආස්වාස් ප්‍රාසස් මේ හිත මේ වැඩි ගැටෙන තැන බලලා එතනට හිත හොඳට යෙදෙනකම් මේ කල්පකුත් සිතවිල්ලක් යවන්නේ නැතුව බලාගෙන ඉන්නවා. සිතවිල්ලක් සිතවිල්ලක් හිත ගන්න නැතුව බලාගෙන ඉන්නවා එතනට හිත යෙදෙනකම් හොඳට. ඔය ඒකේ හත්වෙනි පොයින්ට් එකට දාපේකයි අප්සත් එක. ඒක මුලින්ම කිව්වනම් හරි. මුලින්ම කිව්වනම් මම ආනපාන හතිය පටන් අරගත්තේ ආනපන හැපෙන තැන දැනගත්තට පස්සේ කියලා. ඉතින් කාරණා හයක් ලස්සනට විස්තර කරලා දැන් ආයෙ කියනවා මේ ළමයාගේ උපසන් සාති ඔක්කොම ඉගෙන බබා හම්බුනේ දැන් කියලා. ඉතින් මල කෙලිය නේ නම් මෙච්චර කල්පනා කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ ඒක වැරදි. ඔය ඒක නිසා හොඳට කල්පනා කරන්න ලියලා කියවන්න. මේකද අපි මේ ලබාවේ කියවනකොට Taman ම හිතන විසිවිල්ල නෙමෙයි අහගෙන ඉන්න එකනේ තියෙන්නේ. ඒක මුලටම ආව නම් ඒක ඉතින් හරි. ඒක එකෙන් කතා පටන් ගන්න තිබ්බා. ඒ නිසා අපි මේ වගේ කටයුතු කරනකොට කියන එක කියන්න ඕන එක පැහැදිලිව ප්‍රකාශ කරගත්තේ නැත්නම් ඒක මතනේ පදනම් කරන අපි නඩු ඇහෙන්නේ. ඒක නිසා ඒකේ තියෙන අනවශ්‍ය කාරණාව. මේ තියෙන තම භාවනා කරගෙන යන විදිහට ඔයිට වැඩි දිගට කරන්න. දිගට කරගෙන කරගෙන යනකොට ඕක හැප්පෙන තැන් අදකුද ඇදෑරිලා Tamanට ඕක විශ්වාසයක් පහළ වෙයි. ඔය යන විදිය හොඳයි. අපි අහමු මොකක්ද දීගාට තියෙන කියලා. සක්මන් භාවනාව ගැන තියෙනවා. සක්මන් භාවනාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම භාවනාවේදී එසවීමේ ඔසවන මා ඔසවනවා යයි මෙනෙහි කළෙමි. ඉදිරියට යැවීමේදී යවනවා යයි මෙනෙහි කළෙමි. බිම තබනා විට තබනවා යයි මෙනෙහි කළෙමි. එහි මුල මැද අග අවස්ථා මෙනෙහි කරන විට සමතුලිතතාව අඩුවිය අඩුවිය. නිතර පුරුදු පසු ඉඳහිට අසමතුලිත වේ. ඔසවනවා යවනවා තබනවා රළුයි නිසලයි. නිතර කරන විට අසමතුලිතතාවයේ ඉඳ හිට අසමතුලිත වේ. ඔව් ඊගාවට ආ ඊට ඉස්සෙල්ලන් තියෙනවා ඊට පස්සේ ඊට පස්සේ ඊට පස්සේ ඔසවනවා යවනවා තබනවා රළුයි සිසිලයි යනුවෙන් මුලින්ද කියවන්න මුලින්ද කියවන්න ගෞරවනීය ස්වාමින් වහන්ස මෙම භාවනාවේදී එසවීම ඔසවනවා යයි මෙනෙහි කලිමි ඉදිරියට යැවීමේදී යවනවා යයි මෙනෙහි කලිමි බිම තබනා විට තබනවා යයි මෙනෙහි කලිමි එහි මුල මැද අග අවස්ථා මෙනෙහි කරන විට සමතුලිතතා අඩුවිය නිතර පුරුදු වූ පසු ඉඳ හිට අසමතුලිත වේ අන්න ඒක මොකද? ඒ කියන්නේ හොඳට පුරුදු කරනකොට සමතුලිතතාවය කැඩෙනවා කියලා තියෙනවා. අසමතුලිත වේ. කැමැතිද උත්තරයක් දෙන්න ඒකට? මේක තියෙන අසමතුලිතතාවය වැඩි වෙනවා කියලා ලියලා තියෙනවා. අසමතුලිත වේ කියලා තියෙනවා. අසමතුලිත වෙයි. හිතලා තියලා තියෙන අසමතුලිතතාවය අඩු වෙයි කියන එකයි ලියන්න ඕන වෙලා තියෙන්නේ. අඩු නැහැ. අඩු නැහැ මේක මේක අසමතුලිතතාවය කාය අඳුරලා දෙනවා. විතර පුරුදුනාට පස්සේ අඩු වුණා. ඒක හරි දැන් නම් තේරෙනවා. හරි ලියලා තියෙන අකුරු වලින් කියවෙන්නේ ඒක නෙවෙයි. අසමතුලිත වෙයි. අඩුවේ කියලා කිව්වනම් අඩු කියන වචනේ ඇවිල්ලා නැහැ. හරි අපි යනවා දිගටම හමු. දිගටම නඩුව හමු. ඔසවනවා, යවනවා, තබනවා, රළුයි, සිසිලයි යනුවෙන් කරන විට ප්‍රශ්නයක් නොවිය. සිත පිට යන වාර ගණන අඩුය. සක්මනේ සිත තබා ගත හැකිය. එහිදී සමාධිමත් වීම තේරුම් කර දෙනු මැනවි. ඔබ වහන්සේ চিරාත් කාලයක් සම්පන්නේදී සමාධි කතාවක් ඕනේ. කොතින්දවත් අපි සමාධියක් නෙමෙයි අපි බලන දන්නේ සතිය තියනවාද කියලා. ඒ නිසා ඒ විදිහට අසමුත්‍රිතාවේ නැතුව වම දකුණ වතයෙන් වැඩි වැඩි පියවර ගණනක් තියන්න පුළුවන් නම් වැඩි වැඩි විනාඩි ගණනක් කරන්න පුළුවන්. ඒක තමයි භාවනාදී බලාපොරොත්තු වෙන්නේ. සක්මනේදී සමාධිය බලාපොරොත්තු වෙන්න යන්න එපා. සතිය තමයි ඕන කරලා තියෙන නිසා මේක යන විදිහ හරි වගේ පේනවා. ලියන්නත් හොඳ උත්සාහයක් කරන් තියෙනවා. තොරතුරුත් හොඳයි. නමුත් ලියෝපේක කියවලා නැහැ. ඉතින් අර මේ මේ අමරසේය කියන විනෝද සමයේ තාත්තත් ලියුමක් කියනවලු කෙල්ලත් ලියුමක් කියනවලු. ඒ ලියුම් දෙකමට උත්තර ලියලා තාත්තා ගැන්ලොප් එකේ කෙල්ලගේ ලියුම දාලා කෙල්ලගේ ගැන්ලොප් එකේ තාත්තගේ ලියුම දාලා. තාත්තට ගියේ කියන ওই නාකියත් එක මොනවක් කරන්න බෑ අපි හැම මගුලටම හිතන්නේ පරණ තාලෙට කියලා දැන් කෙල්ලට ඊනවා තාත්තට බැනලා ඒ කියන්නේ තාත්තා ගැන්ලොප් එකට. ඊට පස්සේ කොහොමද ආදරේ ඩාලින් අනම්මනම් කියන එක ඉතින් ඒ වගේ තමයි ආ යන්නේ කොහෙද කියලා අහලා මල්ලේ පොල්. ඉතින් අපි ගොඩක් දේවල් මෙතන හදනවා භාවනා කියලා දෙනවා විතරක් නෙවෙයි. සබාවක අපි කතාවක් ඉදිරිපත් කරන හැටි ක්‍රමයට ඉදිරිපත් කර මහ විශාල වැඩක්. ඒ නිසා අපි බොහොම හිමීට යන්න ඕන. ඔය ටික භාවනා හරියම හරික්ම කරන්න හිතනවා. ඉක්මන් කරන එක නෙවෙයි තියෙන්නේ කියන හැටි ඉදිරිපත් කරන හැටි ඒක හොඳට පුරුදු කරලා පුරුදු කර කර යනකොට ඒකම තමයි භාවනා කියන්නේ. ඔය භාවනා කියලා වෙන මොකක්වත් නැහැ මේ කියන දේ, පේන දේ කියන්න පුළුවන්කම විතරයි භාවනාව කියන්නේ. අපි මේ පේන්න ඕන දේ ගැන හිතනවා මේ ආපු නැති සමාධියක් ගැන හිතනවා. ඉතින් එතකොට යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි. ඒ නිසා මේ යන ක්‍රමේ වැරද්දක් නැහැ. එකයි තියෙන්නේ Taman කියන දේ නැවත කියවල බලන්න අහන්න පැත්තේ අහන්නගේ පැත්තෙන් කියවලා බලන්න. තොරතුරු වල වැරද්දක් නැහැ. භාවනා වැරද්ද මම දකින්නෙත් නැහැ. නමුත් ඒක පාරට අතරමැද අර ගලනේ කඩලා යනවා. ඒ කියන්නේ අහගෙන ඉන්න ගැම්ම කඩලා යනවා. එතකොට ළඟ හිටියොත් හොඳයි. නැත්නම් අපි විසඳ ගන්න බැරි වෙනවා මේ ප්‍රශ්නේ. ඒ නිසා යන විදිය හඳි ඒ නිසා මේක වැඩි වේලාවක් ඒ විදියට සක්මන් කරන්න පුළුවන් විදියට වැඩි වේලාවක් පරියන්ක ආනාපානෙ ඉන්න පිටුවක් විදියට ඒකට අපි සතිය කියලා කියන්නේ වැඩි වීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන එකයි තියෙන්නේ. එහෙම කියනකොට පැහැදිලිද? තේරෙනවද? හොඳයි. තව කැලක් තියෙනවා ඔබ වහන්සේ চিරාත් කාලයක් සුවසේ වැඩම කරත්වා. කෙලවර වහා නිවන් අවබෝධෙම වේවා. ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඔය කියවන එක නනනේ වයිව අපි ආයි ගා ප්‍රශ්නෙට. දැන් අර කියලානද වලිගේ දැන් අර හත ගියාට පස්සේ වලිගේ කියලා දානවා. ඉතින් නැවැත්තුවා මාව. ගෞරවනීය ස්වාමින් වහන්ස අද දින භාවනාවේදී මා ලද අත්දැකීම් මෙසේය. සක්මන් භාවනාව ආරම්භ කළ පසු ඒ තුල සිහිය පවත්වා ගැනීම සිදු කළ හැකි විය. එහිදී බාහිර බාධක වලින් තොරව එය සිදු කළ හැකි විය. නමුත් සක්මන් භාවනාව අවසානයේදී පරියංකේ භාවනාවට සිත යොදන විට යොද වූ විට බාහිර සිතුවිලි දිගින් දිගට මෙනෙහි නිසා මූල කර්මස්ථානයේ සිත පවත්වා පැවැත්වීම අපහසු විය. කෙසේ හෝ මූල කර්මස්ථානයේ සිත යොදවා පැය භාගයක් පමණ භාවනා කළ විට කයට දැඩි සැහැල්ලු බවක් ඇති විය. ඉන්පසු ශරීරය ඉහළට එසෙවි යන බවක් දැනුනි. එලෙස විනාඩි 15ක් පමණ සිටින විට දෑසට කඳුළු පිරී වැగిරෙන බව වැටහුණි. මේ සිදුවීම් අතරද සිත මූල කර්මස්ථානයේ රැඳී තිබුණද තිබුණු බවද නිරීක්ෂණය විය. මේ අවස්ථාවෙන් පසු භාවනා අරමුණුද නතර විය. ගෞරවනීය ස්වාමින් වහන්ස මා මුහුණ දුන් මේ தত্ত্বය මට පහදා දී ඉදිරියේදී භාවනා කරගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඒකෙත් ඒ අරමුණු නැතිවීම බලන්නේ තමයි මූල කර්මත්තන්නේ මොකද්ද කියලා ලියලා නැහැ. ඒකත් දැනගන්න තියෙනවා නම් හොඳයි. ඊට පස්සේ අරමුණු නැතිවීම තමන්ට කරදරයක් ගමනක් යනකොට රෑබෝ වෙලා අතරමං වුණා වගේ එකක් වෙනවද? නැත්නම් අරමුණු නැති తত্ত্বය භාවනාවේ ප්‍රතිඵලයක් ප්‍රතිපදාවේ දියුණුවක් වශයෙන් ඒක වාසිදායක කරුණක්ද කියන එක මම කැමැති දැනගන්න ලියපෙකනා අත උසන්න කැමැතියි. මූල කර්මස්ථානය කියන්නේ මොකද්ද කියන එකත් දැනගන්න ඕනේ. ඊට පස්සේ මේ අරමුණු නැතිවීම ඇබැග්ගයක්ද? එහෙම නැත්නම් ඒක වාසියක්ද කියන එක දැනගන්නත් ඕනේ. එහෙම තියෙනවනම් පුළුවන් මේක විසඳන්න. විසඳන්න කියන්නේ සාකච්ඡාවට ගන්න. එහෙම නැත්නම් අපි මේ ප්‍රශ්න පිටිපස්ස දාලා ඊගාව එකට යනවා. ඒ කෙනා ඒ කොලේ අරගෙන අනිත් දවසේ ඒකට කරුණු සහිතව ආපහු ඉදිරිපත් කරන්න. අර හිස්තැන් දෙක පුරවලා දාන්න අපිට ඊට පස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. තේරුවන් සරණයි. ආනාපාන සති භාවනාව. සක්මනට පසු මම පරියංකේ හිඳ ගතිමි. විනාඩි 15කට පමණ පසු සුසුම් රැලි 10ක් 12ක් එක දිගට බැලීමට හැකි විය. එවිට මාගේ තොල් දෙක හිරි වැටුණු අතර පපුව කෙමෙන් කෙමෙන් පසුව කෙමෙන් කෙමෙන් එය කන් දෙක දක්වා දිව ගියේය. මගේ යටි හක්ක හා පපුව උරහිස දෙසට පසුව උරහිස දෙසට ගිය අතර මට වේදනාවක් ලෙස දැනුන නිසා මම අතින් මූණ ස්පර්ශ කළෙමි. නැවත විනාඩි 5ක් 10ක් එලෙසම විය. උපදේශ බලාපොරොත්තු වෙමි. සක්මන. මම සක්මන් ඒකදී ඔය ඔය කියපු තොරතුරු වලදී වගේ අර තොල් දෙක පුපුරන්න ගතේ ගන්නවා. ඒ වගේ වෙන දේවල් භාවනාවට වෙච්ච කරදරයක් විදිහට තමයි පේන්නේ. නැත්නම් මේ කයට සතිය ආපු නිසා සතිය තියෙන නිසා වෙච්ච ලාභයක්ද කියන එක මම ඔය මම දනාගේ මහන පොදු ප්‍රශ්නයක් අහන්නේ. ඒක කිව්වොත් මට පුළුවන් මේක ගන්න. සක්මන්ට යන්න ඉස්සෙල්ලා. කැමැති දේ ලියපෙකන මේ ලියලා තියෙන විස්තර වලට පොඩි අර්ථකථනක් දෙන්න. Um, ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඒක වාසියක් ඇඩ්වාන්ටේජ් එකක් කියලා තමයි මට හිතෙන්නේ. ඔව් ඒක හොඳයි. එතකොට අපිට තියෙන්නේ ඒක ඒ කියන්නේ අපි යන ගමනට මේ පොදු මල් දැස්සක් වහිනවා. ඒ නැත්නම් යන වෙලාවට බස් එක හම්බ වෙනවා. ආන්නේ වගේ වෙනකොට ඉතින් අපිට තියෙන ගමන කරගන්න එකයි. ඒ අතරමැද මේ ලැබිච්ච වාසිය තුල වැඩි වැඩියෙන් මූල කර්මස්ථානය ඇසුරු කරන්න. හැම වෙලාවෙම අපිට වාසිය ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේක මේ කරදරයක් කියලා හිතන්නත් ඉඩ තියෙනවා. මේ නාය පුපුරු ගහනවා, සත්තු නලියනවා. ඒ වගේ වෙන එක වාසිය දෙතන එක තමයි ඇත්තටම හොඳ දේ. ආන්නේ ඒ හම්බ වෙච්ච වාසිය හම්බ වෙච්ච වෙලාවේදී මූල කර්මස්තයෙන් සමීපව, උත්සන්නව, ආසන්නව ඇතුරුකරනද මොකද අපි දැනගන්න ඕනේ ඒතකොට යෝගයේදීලා තියෙන. ආන්නේ එක තමයි මේ වෙලාවේදී උපදේශක වශයෙන් කියන්නේ. අපි යමු සක්මන් පිළිබඳව. සක්මන මම සක්මන් කර විනාඩි දෙක තුනකින් මාගේ කකුල තබන විට තද ගතිය සහ ඔසවන ඔසවන විට සැහැල්ලු ගතිය දැනුනේය. මගේ සිත විසිරී ගියේය. ඒ වුණත් මාගේ දෙතොල් කන් හිරිවැටුණු අතර ඒ ටික වේලාවක් පැවතුණි. මේ විදිහට විනාඩි 15ක් වන මාගේ ශරීරයේ උඩ කොටස පපුවේ උඩ හිරිවැටෙනවා වාගේ දැනිනි. භාවනාව සඳහා උපදේශ උපදේශයක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මේකෙදිත් අර එකම පුද්ගලයා නිසා කට උත්තරකොත් ගත්ත නිසා වැඩ හිතන්න පුළුවන් මේක මේ විදිහට දැනෙන දේවල් කයට හිත ආපු බවට ලැබෙන ආපු බවට ලැබිච්ච තාක්ෂි නිසා ඒක දැනගෙන ඒක කරදරයක් කරගන්න නැතුව එහෙම නැත්නම් ඒක හරහා බලලා දිගටම වම දකුණ හිත පවත්තන්න උත්සාහ කරන්න. අඩු ගානේ වම දකුණ අල්ලන්න බැරි නම් මම ඉඳගෙන නෙවෙයි දැන් ඉන්නේ. මම දැන් ඇවිදිමින් ඉන්නේ කියන එක දිගට පවත්වාගෙන යන්න පුළුවන් නම් යෝගාවචරයට වෙනදාට වැඩිය මේ පීවර ගාන සතියින් ඉන්න පුළුවන් වෙලාව පරියන්ක ගැන කියනකොට නම් වෙනදට වැඩි වෙලාවක් ආනාපානෙ ඉන්න පුළුවන් වෙලා ලැබෙනවා. එතකොට විතරයි අපිට පුළුවන් වෙන්නේ වැඩි වෙලාවක් මූල කර්මත්තාන ඇසුරු කරුවොත් පමණයි බලන්න ඉන්නකොට ඉන්නකොට මූල කර්මත්තාන මොකද වෙන්නේ කියලා දැනගන්න. ඒ නිසා මේක හොඳ වාසිය අවස්ථාවක් කියලා දැනගෙන අවස්ථාවේ ප්‍රයෝජන ගන්න කියලා තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින ආනපාන සතියේදී එක් අවස්ථාවක මාගේ දකුණු පැත්තේ ඉහළ පෙදෙසින් ආශ්වාසය දැනු අතර ප්‍රශ්වාසය දැනුනේම නැත. ආශ්වාස ප්‍රශ්වාස තුනිවි ගොස් සිත තැන්පත් වන විට දම් පහ දම් පැහැ සහ කහ වර්ණ එක් වූ ආලෝක දුටුවෙමි. එලි පිළිබඳ අවධානය නොකල නොකොට නොකල අතර සිත එක එක්තැන්ව තිබිනි. ආලෝක පෙනීම භාවනාවට බාධාවක් දැයි පහදා දෙනෙමින් ඉල්ලමි. සක්මන් භාවනාවේදී පෙර දිනෙම බාධා වෙනවා. බාධා වෙනවා. Tamante ඒක තමන් කරගෙන යන මූල කර්මත්තනේ පවත්වන්න බැරි නම්. බාධා වෙන්නේ තමන් බාධා කරගත්තොත් විතරයි. ওই කිසිම දෙයක් ඉන්නේ බාධා කරන්නවත් නෙමෙයි, සුභාසින්තන කරන්නවත් නෙමෙයි. අපි මේ අහ කන නයි අරගෙන මෙව කල්පනා කරනකොට අරමුණෙන් හිත ගන්න. එච්චරයි මාරයට ඕන කරන්නේ. එච්චරයි කෙලස් වලට ඕන කරන්නේ. ඉතින් අපි දැනගන්න ඕන කවුරු ලීලි පෑවත්, කවුරු ඇවිල්ලා බහුරුකෝ ලම්බෑවත් අර ගත්ත අරමුණේ පවත්තන්න ගියොත් බුදුහාමතුතු දිනනවා. එනේන දේවල් හොඳද නරකද සුබද අසුබද කියලා බලන්න යනකොටම අරමුණෙන් හිත ගිලිනවා. ඒවට තමයි කෙලස් කියන්නේ. නිසා කෙලස් දැනගන්න නැතුව යන්න බෑ. නමුත් කෙලස් දැනගෙන අහුවෙන්නේ නැතුව යන එක තමයි අපිට පුදුජානනාතේ දෙන පණිවිඩ නැත්නම් අමනාසුද්ධ කරන කියන්නේ ඒකටයි. ඒ නිසා බාධාවත්ද නැද්ද කියලා කියන්නේ Taman බලන හැටියෙන් තමයි. සක්මන් භාවනාවේදී පෙර දින මෙන් යටිපතුල් ප්‍රදේශයට මුදු ගොරෝසු තද ස්පර්ශ දැනුනි. වැලි මළුවේ සක්මනේදී වැලි අතර අවකාශ ඇති බව දැනුනි. තෙරපුම් ස්වභාවයක් දැනුණු බැවින් අවකාශ ඇතැයි සිතුනි. සක්මනේදී දනහිස ඉදිරියට නැමෙන බව දැනුනි. මගේ යටිපතුලේ ඇඟිලි ප්‍රදේශයේ තරමක් පැතිරි පුළුල්ව යන බවක් යන බවක් පෙනුනි. පෙනුණු අතර මෙය මායාවක් දැයි පහදා දෙනු මැන. ඔබ වහන්සිට උතුම් බුදු සසුනේ නිවෙනින් සැනසීම ලැබේවා. මායාවද කියලා දැනගන්න තියෙන එක නැවත නැවත එන්න දෙන එකයි. මායාවකට නැවත නැවත එන්න බෑ. ප්‍රകൃතියට විතර නැවත නැවත එන්න පුළුවන්. ඒ නිසා මේකට ප්‍රත්‍යක්ෂණය සඳහා සරුවචනාංශ දෙන්නේ අනුපස්සනාව. ඒ අනුව නැවත බලන්න. ආයෙසර බන් මේ එක සැරයක් ආවට ඕක ගැන එලවන්න යන්න එපා. ඒක මායාවක් වෙන්නත් පුළුවන්, සත්‍යක් වෙන්නත් පුළුවන්. නමුත් නැවත නැවත එනවා නම් තමයි මේ මේ ඇත්ත නම් විතරයි නැවත නැතෙන්නේ. මායාවක් නම් ආව හොල්මන් කරලා ගියා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන අනුපස්සන. අනුපස්සනාවටමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඒ නිසා ඉස්සල්ලිකේ අහලා තිනවා මේ ආලෝකේ බාධාවත්ද කියලා. තමන් බාධාවක් කියලා බැලුවොත් බාධාවක්. ඒ වගේම මායාවක්ද කියලා අහනවා. නැවත නැවත බලනකොට පේනවා නම් මායාවක් නෙමෙයි. ආන්නේ විදිහට අපි මේක සැක දුරු කරන්නේ අනේකයි අපි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මා කලක සිට භාවනාව කරන කෙනෙක්. මට ආශ්වාස ප්‍රශ්වාසයත් එහි ස්වභාවයත් සෑහෙන කාලයක් නිරීක්ෂණය කිරීමට පුළුවන්. වෙනත් ස්ථානයකදී ලැබුණු උපදෙස් අනුව නාසිකාග්‍රය අසල හුස්ම දෙස බලා සිටින අතරම කයේ වේදනාවක් නිරීක්ෂණය කිරීමටද පුරුදු කළෙමි. කාලයක් යත්ම මුළු කයෙහිම වේදනාව දැනීමට හැකියාව ලැබුණි. මුළු කයම එකම පින්ඩයක් ලෙස නිරීක්ෂණය කරන විට සෑම ආශ්වාස ආශ්වාසයක්ම ආශ්වාසයක් සමගත් සෑම ප්‍රශ්වාසයක් සමගත් කයෙහි වේදනාව වෙනස් වන අයුරු දැකීමට හැකියාව ලැබුණි. ශ්වසන මාර්ගයේ සිත මාර්ගයෙන් සිත ඉවත් කළද කයෙහි වේදනාව වෙනස් වීම තුලින් ආශ්වාසය ආශ්වාස ප්‍රශ්වාසයේ නොකඩවා දැකීමේ හැකියාව ලබා ගතිමි. වරින් වර කයෙහි ඇතිවෙන තද වේදනා නිසා ඇතැම් විට භාවනා මනසිකාරය ගිලිහි යයි. නමුත් විටක වේදනා දෙස උපේක්ෂාවෙන් බලමින් නොකඩවා භාවනාව විනා භාවනා මානසිකාරයේම රැඳෙනවා. මේ පියවර වල වැඩි නිවැරදි කරමින් භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙනසේක්වා. ආනාපාන සති භාවනාවේ පස්සම් භයං කාය සංකාරං යනුවෙන් හඳුන්වන දේ පහදා දෙන ලෙස ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් මේකේදී ඇත්තට උත්තර දීම සඳහා බාධා දෙකක් තියෙනවා. එකක් තමයි මට වැඩි වෙලාවක් කාණපාණේ ස්වභාවය දකින්න පුළුවන් කියලා තියෙනවා. නමුත් ඒකක්වත් ලියලා නැහැ. දෙක මේ වේදනාවල් බැලීමට අමෝරාවෙන් ගිහිල්ලා වගේ පේන්න තියෙනවා. ඒ දෙකම කරන එක ඔය පසම්බයන් කියන එක දැනගන්න හෝ අත්දකින්න බාධා කරනවා. ඒ නිසා මූල කර්මස්ථානයේ දැක්කනම් මොනවද දැක්කේ කියන එක අනිවාර්යයෙන්ම රචනය ආරම්භ වෙන්න දෙක මේ අතර මෙතන කියනවා ඇත්ත. නමුත් මේ ආනපාන බලන්නේදී වේදනාව ගෙන්න ගන්න යන්න එපා. මේ අහකර නැයි. මේකේ දීලා තියෙන විදිහට ගෙන්නගෙන බලලා. ඉතින් ඒක නිසා ආවොත් බලන එක වෙනම දෙයක්. ඒක නිසා මේකෙදී පස්සම්බයන් කියන එකට විරුද්ධව වැඩ කළා තියෙනවා. පස්සම්බයන් කියන්නේ සංසිඳවන්න. මේක වෙලා තියෙන්නේ මේ මූල කර්මස්ථානයේ තියෙද්දි දැන් ආනපාන තියෙද්දි අර කොහෙදෝ නැති වේදනාවක් ආවඩායි බෝන් කියලා ගෙන්න ගත්තා වගේ. ඉතින් මේ කීපෙක නම් මම මේ කියන දේ වටහාගත්ත හරිනම් උපදේශයට ගන්න මම වටහාගෙන තියෙන වැරදි නම් කරුණා කරලා මාව නිවැරදි කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ඊළඟ ප්‍රශ්නයට. ඔය පිළිගන්නවා නම් අපි යනවා ඊගා ප්‍රශ්නයට. අවසරයි ස්වාමීන් වහන්ස පරියංක භාවනාව උදරයේ පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ ලෙසගෙන භාවනාව කරගෙන යයි හොඳින් පරියංකේ වාඩි වී මම දැන් මෙතන හිඳගෙන යන්න තට්ටම් ප්‍රදේශය සහ පාදේ කලව ප්‍රදේශ පොළවේ ස්පර්ශයෙන් හා සිරුරේ බර දැනීම මගින් තහවුරු කරගතිමි උදරයේ පිම්බීම හැකිලිම වාර කීපයක් නිරීක්ෂණය කළෙමි. මද වේලාවකට පසු සිරුර ඇලවි ගැස්සී අවදි වී අවදි වීමෙන් ගත වූ මද වේලාව තුල සිදු දේ නොදනි. නමුත් නැවත පිම්බීම් හැකිලීම් වාර කීපයකින් අනතුරුව තත් එවැනිම තත්වයක් ඇතිවේ. පෙරගත වූ කාලයට වඩා අඩු කාලයකදී ඇලීම් ගැස්සී අවදි වෙයි. ඇලවි ගැස්සී අවදි වෙයි. වීමත් අද්දුටු වෙමි. එම අත්දැකීමෙන් පසුවද පිම්බීම් හැකිලීම් නිරීක්ෂණය දිගටම කරගෙන ගියෙමි. සක්මන් භාවනාව සක්මන් භාවනාව වම දකුණ ලෙස සිහි කරමින් වම් පාදයේ දකුණු පාදයේ ස්පර්ශ මගින් හඳුනා ගනිමින් මෙනෙහි කරමින් මද වේලාවක්ද ඉන්පසු ඔසවමි තබමි ලෙසින්ද කරගෙන යන අතර ඇතැම් විට එක දිගට පියවර 15ක් 20ක් පමණද බාධාවකින් තොරව ගමන් කරමි. නමුත් බොහෝ විට සිතවිලි ශබ්ද ආදිය නිසා පාදයෙන් සතිය ඉවත්ත ගොස් ඇතැම් විට මද වේලාවකට පසුද ඇතැම් විට ක්ෂණිකයෙන්ද ඉබේම සතිය පාදයට පැමිණේ. භාවනාවේ ಗುಣදොස් පහදා දෙනසේක්වා. ත්වන් සරණයි. ඒකෙදී සක්මන ගැන කියනවනේ ඒ වගේ ආපහු ආවට පස්සේ අර තිබුණ විදියටම වම දකුණට හිතියෝ දාන කරන්න පුළුවන්ද නැත්නම් ආය වම දකුණට හිතියෝ දාන්න ආයාස කර වෙනවද කියලා හොඳට බලන්න. නැත්නම් මේ පිට ගිය තැනදලා ආපහු එන එකේ විස්තර හුඟක් විස්තර සහිතව බලලා රචෙන්ට ඇතුල් කරන්න පරියන්කය ගැන කියනවනම් ගේ පිම්බි මැකිලින් පේනවා ආයෙ ටික වෙලාවක් නොදෙනී ගිහිල්ලා ඇලවිලා ගැසෙනවා ආයෙ පේනවා ආයෙ නොදෙනී යනවා අනිත් වගේ චක්‍ර දෙකක් මේක විස්තර කරලා තියෙනවා ඊට පස්සේ අවසානම තාඩ දීලා තියෙනවා නැවතත් පිම්බි මැකිලිම දැක්කයි කියලා ඒකම ආයෙ ආරමුණු කරන්න චක්‍ර තුනකට යන්න හතරකට යන්න පහකට යන්න ඒක පරියන්කේ චක්‍ර 10ක් 15ක් ගියොත් ඔන්න තමයි තේරෙන පටන් අරගනි නැවත නැවත කරලා බලනකොට තේරෙන්න පටන් අරගනි මේක ඒ චිත්ත නියාමයකට යන්නේ. දැන් මේ දෙකකින් නතර කරපු එකයි නැත්නම් දෙකකින් විස්තර නතර කරපු එකයි මේ වැරද්දක් කියලා නම් ඒකට කියන්න බෑ. ඒකට උපදේශය දෙන්න තියෙන මේ වගේ එක පරියන්කේ දේ වගේ ඇති වෙනවා නැති වෙනවා කියන එක අරමුණ එනවා නැති වෙනවා කියන එක ස්වභාවය කියලා හිතාගෙන හරි දේ කියලා හිතාන ඉදිරියට යන්නේ කියලා හිතාන ඒ වගේ චක්‍ර 10ක් 15ක් යනකම් කටයුතු කරන්න. එතකොට තමයි ලොකු විශ්වාසයක් ඇති වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ උපදේශ පත්‍රිකාව පත්‍රිකාවක සක්මන් භාවනාව පරියංක භාවනාවට වඩා දියාරු බව සඳහන් කර ඇත්තේ ඇයි? සක්මන් භාවනාවේදී සිත විසිර අඩු බව පෙනෙන අතර පරියංක භාවනාවේදී සිත විසිර වැණියයි වැඩියයි වැඩියයි මූල කර්මස්ථානයෙන් පිට යාම ඒ බ්‍රැකට් එකේ දාලා තිනවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි මට නම් දීර්ඝායුෂ ලැබෙයි කියලා හිතන්න අමාරු ඔය ලියනේ වයි ඌව බැලුවත් එම කාලේ මැරෙන්නයි වෙන්නේ මේ මොන පත්‍රිකාවේ මොනවද තිබුණාද කියලා මන් දන්නේ නැහැ ඒ නිසා කරුණා කරලා මේ අහන්න ඕන එක දෙමලෙන් අහන්න දෝ සිංහලෙන් අහන්න දියාරු වෙලා තියුණලු මේ කොහෙද යන නඩු නෙමෙයි මේ ආ කියන්නේ නයි නෙමෙයි රෙද්දාසේ දාගෙන තියෙන්නේ. මෙහෙ දෙන පත්‍රිකාවේ තිබුණා නම් අන්න එහෙම ගන්න නැහැ නේ අපි කෙනේ. අපි දන්න විදිහෙන් නම් එහෙම ලියවිලා නැහැ. ඉතින් ඒ නිසා මේ අමාරුයි මේ කියන දේ මේ උසාවියට ගන්න. කැමැති දේ ලියපෙකන මේ පොඩ්ඩක් දිගහැරලා පෙන්නන්න අපිට පටල පටලවිලා අර දාන්න. නැත්නම් කොලේ අරගෙන කියවන්න Tamanට ඕනේ භාෂාවෙන් එතකොට ප්‍රශ්නේ ඇහි. එහෙම නැත්නම් කොලේ අරගෙන මේක ආපහු ලියලා දෙන්න හෙට අපි හෙට සලකා බලමු. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරියංක භාවනාවේදී සිටින ඉරියව්ව මෙනෙහි කෙලිමි. ටික වේලාවකදී ශරීරයට කිසිදු අපහසුාවක් නොදිනී ශරීරයේ බැඳ දැමුවා වාගේ එක්තැන්ව ශරීරයට බොහෝ සුවයක් දැනුනිමි. එය ටික වේලාවකදී අඩු නෙමි. නමුත් ශරීරයේ සැහැල්ලු භාවයකින් පැයක් පැයක කාලයක් සතියෙන් සිටීමේ සතිය විසිරීමට බොහෝ විට නමුත් VDS සිතා සතියෙන් සිටීමේ මම මීට පෙර නවරහාදී බුදුගුණ මෛත්‍රී වැනි භාවනා පුරුදු කර තිබුණත් මේ වැරදිද නොදැනෙමි. වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. නෑ අපි ඒක ගන්න නැතුව ඉඳගෙන ඉන්න ඉරියාවේ පවත් ගන්න පුළුවන් නම් පුළුවන් තරම් වැඩි වේලාවක් ඒකට ඉඳ දෙන්න. එතකොට සතිය තියෙන බාට සාතිකයක් එනවා. එතකොට එතකොට දැනෙන්නේ මොනවද කියලා බලන්න. ඉඳගෙන ඉන්නකොට දැනෙන්නේ මේ හැප්පෙන ඉඳගෙන ඉන්න හැප්පෙන එකද එහෙම නැත්නම් මේ හුස්ම ගන්න බවද නැත්නම් හෘද වස්තු ගැහෙන එකද පිම්බීම හැකිලිමද කියලා ඒ මේ අම්බුච්ච අවස්ථාවේදී බලුවේ නැත්තම් පේන්නේ බැලුවට පෙනුනට ලිව්වේ නැත්තම් අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඉඳගෙන ඉන්නකොට පහසුවෙන් ඉන්නකොට දැනිච්ච දේ පුළුවන් තරම් වෙලා වැඩි කරන්න. ඒක කොහොමඩක්වත් පොදු උපදේශයක්. දැනෙන දේ සභාවට වාර්තාව මේ වාර්තාවට ඇතුළු කරන්න. ඒක එතකොට තව වාර්තාව පොසත් වෙනවා. ඒ අනිකුත් කමටහන් මේකට දාගන්න එපා. දාගත්තොත් ඒක වෙනම කමටහන් සුද්ධ කිරීමක් වෙනවා. අපි කතා කරමු දිගටම ඉඳගෙන ඉන්න ඉරියව ගැන පමණක් ඉඳගෙන ඉන්න ඉරියව ගැන විතරක් අදාළව කතා කරමු. දැනෙන දේ පුළුවන් තරම් වාර්තාවට ඇතුළු කරන්න යන විදිය හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව මෙම මූලික කමඨානෙහිදී වම දකුණ වශයෙන් වෙන්වෙන්ව දෙපා පොළවේ ස්පර්ශ වන අයුරු නිරීක්ෂණය කෙලිමි. වම් කකුලේ විලුඹ ප්‍රදේශයේ එසේ වෙන පොළවට තද වෙන අයුරුද එහිදී දැනෙන ශීතල උණුසුම් ස්වභාවයද නිරීක්ෂණය කළෙමි. වෙනත් බාහිර අරමුණු එදිනෙදා දෛනික කටයුතු ආවාද ආවද කමටහනට සිතගෙන ඒමට හැකිවිය. සක්මන කෙලවරදී දෙවස් දෙයස් අඩවන්ව බලන විට කය ඇටසැකිල්ලක් වශයෙන් මෙනෙහි විය. නැවත සක්මන පටන් ගන්නා විට සජීවී කය කෙරෙහි කෙරෙහි දෙපා කමටනෙහි යෙදුණෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මීට පෙර සක්මන් භාවනාව කළේ කමඨහන් ගුරුවරුන්ගේ උපදෙස් පරිදි බුද්ධෝ බුද්ධෝ යන බුදුගුණෙහි සිත පිහිටුවමින් දෙපා ස්පර්ශවන ආයුරිය මෙසේ බුදුගුණ සිහි කරමින් දෙපා කමඨහනෙහි සිත මෙහෙයවීම ගැන නිවැරදි අවබෝධයක් ලබා දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ස්තුතියි තෙරුවන් සරණයි. නෑ අපි අතර මෙහෙදී අනුමත කරන්නේ නෑ එහෙම එකක්. ඒ ඒ තැනදී එහෙම කෙරුවට ඒක අපිට දොස් කියන්නත් බෑ. මෙහෙදී කියලා තියෙන්නේ ඇවිදිනකොට වැටෙන දේ තිබුණොත් ඇති. වම තිනොට වම කියලා මෙනෙහි කරන්න දකුණු තිනොට දකුණ. වෙන මේ දෙයක් මෙනෙහි කරනවා කියන එක අනුමත කරන්න බෑ. මෙහෙදී ඒ තැනදී නම් ගමන. නමුත් ඒ කරන දේ පිළිබඳව මෙහෙදි විවරණ කරන්නත් බෑ අපට. ඒක පිළිබඳව මෙහෙම කරන්න මෙහෙම කරන්න හරි වැරදි බලන්න යන්නෙත් නෑ. එතකොට අපි අනුන්ගේ දරුවෙකුට උපැන්න සාතික ලියනා වගේ වෙනවා. මෙහෙදි පිට වැටෙන දේ වැඩි පීවර ගාණක් සතිය පවත්වන්නත් පුළුවන් වෙන්න උත්සාහ කරන්න. වම නම් වම කියලා මෙනෙහි කරන්න. දකුණ නම් දකුණ කියලා මෙනෙහි කරලා වැටෙන දේ වාර්තාවට දාන්න පුළුවන් නම් මෙහි අපිට සාතිකයක් දෙන්න පුළුවන් සතිය වැඩෙනවා කියලා. තෙරුවන් සරණයි. ඊයේ දේශනය සම්බන්ධවයි. දේශනයට අනුව සබ්බපාපස්ස අකරණං බව මම දැන් මෙතන සිටින විට අසන්න ලැබුණා. කුසලස්ස උපසම්පදා වන විදිය මට අපහැදිලි. වේලාව ඇතනම් කරුණාකර පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. අපි යම් බණ අහගෙන යනකොට ඒ ටික එළියෙනවා. අමුමම කණ්ඩෝන්නේ නැහැ නෝ. ඔක ඉදිරිය වැටෙනවා පොඩ්ඩයි ඉමු තව දවස් දෙක තුනක් තියෙනවනේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස 1 ආශ්වාසයේ සිදුවින විට ආශ්වාසය යයි මෙනෙහි කලිමි ප්‍රශ්වාසයේද එසේම මෙනෙහි කලිමි ඇතුල්වන විට ඇතුල්වන පිටවන නාස්පුඩු නිශ්චිතව නොහැටුණු නොහැටුණි වමෙන් හා දකුණෙන් යන දෙකෙන්ම ඇතුළවන පිටවන බව දැනුනි. දෙක නාසිකාග්‍රයේ අරමුණු කොටගෙන ආශ්වාසය හා ප්‍රශ්වාසය නිරීක්ෂණයේදී වාර කිහිපයකට පසු නලල මැදේ යම් වේදනාවක් දැනුනි. 3 පරියංකයේදී පය භාගයක් පමණ පසු දකුණු පාදයේ වේදනාවක් දැනුනි. එය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර ඉරියව්වට මාරු කිරීමට සිත ඇති කරයි. එසේ නොකල විට හිරිවැටීමකට ලක්වන බව නිරීක්ෂණය විය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත ලැබේවා. හිරිවැටේවා කියලා මම හිතුවා එහෙම ලියයි කියලා. මට ඔබටත් එසේම වේවා කියලා. ඉතින් මේ විස්තර ගුණයක් නැහැ. නමුත් වෙලා තියෙන ටික නම් හොඳයි ලියලා තියෙන එක. ඉතින් මේ ඒ හිරිවැටීම තියේදී හෝ වේදනාව උග්‍ර වෙන වෙලාවේදී තමන්ට විශේෂ වේදනාවක් පටන් ගන්න වෙලාවේදී මූල කර්මස්ථානයත් එක්ක යම් ඇසුරක් පවත්වා ගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. නමුත් අර වේදනාවේ හෝ කමක් නැහැ. මූල කර්මස්ථානය අමතක කළා ධර්මයි කියන්නේ. වේදනාවේ හෝ ඉවස ගන්න පරි වේදනාවක් ආවා, හිරිවැටීමකට ආවා. ඒකේ විපරිණාමය හෝ පරීක්ෂා කරනවා නම් ඒත් ගමනක් තියෙනවා. ඔතලා තියෙන වේදනාවේ මූල කර්මස්ථාන නිතර නිතර මාරු වෙන්න ගත්තොත් අපිට අර ගුණයක් වෙනසක් ඒ ඉතිහාසය බලා ගන්න හම්බ වෙන්නේ මේ නිසා පුළුවන් තරම් ඒ වගේ අරමුණු මාරු වෙන වෙලාවල් වල මූල කර්මස්ථානීය වාංගුවට තියාගෙන හැකිතාක් දුරට මේ එන වේදනා එන කම්පන චංචල හරහා මූල කර්මස්ථානයේ බැලීමේ කතාව අපි ගොඩක් සාකච්ඡා කරා. ආන්න ඒකට මුල් තැන දීලා කරන්න. ඒතකොට භාවනාවේ ගුණයක් එන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය වැඩිීමේදී හුස්ම ඉහළ පහළ වෙන ආකාරයේ බලාගෙන සිටිමි. මම ටික වේලාවක් පමණ පැය භාගයක් ගිය ගිය විට හුස්ම රැල්ල නොදිනී යයි. වේලාවකට මම ඉන්න කොතනද දින දෙක ඉන්නේ කොතැනද කියා. දින දෙකක් ගැනවත් හැඟීමක්වත් දැනීමක්වත් නොදැනේ. පාද ගැනද එසේමය. නමුත් ඔය අතර වාරයේදී මගේ හිත විසිරී යෑමත් වෙනත් අරමුණු කරා ඇදී යෑමත් සිදුවේ. එවිට මම පියවි තත්වයට පැමිණෙන විට සෑහෙන වේලාවක් ගත වී ගොසිනි. නමුත් මේ වේලාවේ මට නිින්ද නොගිය බව හොඳටම විශ්වාසය. මේ මාගේ අවස්ථාවල මේ වාගේ අවස්ථාවලට මම මුහුණ දෙන්නේ ඇයි? දැයි යන්න මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී තිර ජීවනය ලැබේවා. ප්‍රාර්ථනා කරමි. භාවනාදී ඉදිරිපත් වෙන දේවල් වලට ඇයි කියන ප්‍රශ්නේ විතරක් අහන්න එපා. එතකොට බාහන එතනම හිටිනවා. අපිට තියෙන ඉදිරිපත් වෙන දේ වාර්තා කරන එක විතරයි. ඒක තමයි සතිය කියන්නේ. ඉතින් ඒ නිසා ඉදිරිපත් කරපු දෝෂයක් නෑ. ඇයි මන්ට මෙහෙම වෙන්නේ කියලා අහන එක භාවනාවේ තන්නේ ක්‍රම ඉදිරි ගමනට බාධාවක්. ඒ නිසා අනිත් දවසේ බලන්න මේ මූල කර්මස්ථාන දිගේ යනකොට ඒක සංසිඳනකොට ඒකට ලෑස්තිලා ගියේ නැත්තම් බාහිර හිතවිලි එනවා. දැන් මේ එන්නේ එන්නේ ගෙවි ගෙවි යන්නේ කියලා මං එනේන ගෙවින තැන ගෙවින හැටි ඊගාට වෙන්නේ මොකද්ද කියලා හුත්තට අවධානයෙන් හිටියොත් ওই හිතවිලි එන ගතිය එන්නේත් නැහැ නැත්තම් ඔය නිින්ද යන ගතියට ටිකක් අවදි වෙන්න පුළුවන් ගතියක් තියෙන නිසා එක උපදේශය දෙන්න තියෙන්නේ ඒ වගේ මූල කර්මස්ථාන දිගේ යනකොට ලෑස්ති වෙලා යන්න දැන් එන්නේ එන්නේ එන්නේ සිවුම් වෙන එක. එතකොට මම එන්නේ එන්නේ සතිය සිවුම් කරමින් <coughs> වැඩි අවධානයකින් බලනවා කියලා කියොත් නින්දක පිළිබඳව සැකයක් හෝ හිතවිලි එන ගතිය අඩු වෙන්න ඉඩ තියෙනවා 100ක් නම් අනිතු වෙන්නේ. එතකොට Tamanට පාලනයක් කරතර ගන්න පුළුවන් වෙයි භාවනාව. තව එක ප්‍රශ්නයක් තියෙනවා. ගිලා මහත්මිය කියවන එක. ස්වාමීන් වහන්සේ එක ඉංග්‍රීසියෙන් තියෙන්නේ venerable bante even if you're not actively meditating but going about your day with the intent to be aware of all that you can can this be classified as meditation how do you know the difference between being a part of your thoughts and watching your thoughts no, the first and foremost remove this term meditation just take be mindful then your question will be completely reoriented. Whether you are sitting or walking, whatever may be, don't use the term meditating. Just see, I am aware, I am mindful. And when it is happening, whenever you are taken, carried away by the thought, you are part and parcel of the thought. But if you are looking the thought as separate or uh, someone else, then you are, it is under your control. So therefore, uh, the terminology presentation, it mixed up because of meditation. This is all happening only to the Buddhists. Whenever you are introducing the mindfulness, other religious people never mix it up with the meditation. And when you are telling children, they never get mixed up. But they don't know what the meditation is. Whether you are standing or sitting, if you are mindful, you are mindful. So these are some figurative misunderstandings. So therefore, if you are carried away, you become part and parcel of the thought. But if you can observe thought as someone else, then you are, you assume the status observation, that is kind of a appreciable state. තෙරුවන් සරණයි ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්සේ. ඔය විලාවත් සමාප්තයි කවුරු හරි කෙසේ නමුත් කමක් නැහැ අපි කල්තබු ප්‍රශ්න මත හෝ එහෙම නැත්නම් දීප උත්තර මත හෝ අපහරිතකමක් තියෙනවා නම් පිරිසුදු කිරීමක් වශයෙන් හෝ කාට හරි කියන්න යමක් තියෙනවා ප්‍රශ්නක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටනවා. අර මම කල්තබු ප්‍රශ්න වලට කැමති කෙනෙක් ඉන්නවනම් ඇවිල්ලා මේ ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍ර අරගෙන ගිහිල්ලා ඒක නිවැරදි කරලා අනිත් දවසේ ඉදිරිපත් කරන්නයි කියලාත් මම ආරාධනා කරනවා. දැන් එමනම් විශේෂ ප්‍රකාශයක් හෝ ප්‍රශ්න නැත්නම් අපි සතිವಾರයේ સમાપ્තිය සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට පැයකොත් ටිකක් කාලය ඉතුරුලා තියෙන සක්ම භාවනාව සඳහා අපි යනුව තුනට නැවත රැස් වෙනවා සාමූහික පරියන්ක භාවනාවකට ඒ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි